ගියක් මම මේ රාජකාරීයෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමයි හුඟක්ම ධර්මයේ කෙරෙහි යොමු වුණේ එතකන් මම හුඟක් මේ සීල් ගත්තා සාමාන්‍ය ගුවන් විදුලි ධර්ම දේශනා අහමින් හිටියා නමුත් ඊට පස්සේ මට තේරුණා මේ මේ අපේ මේ සිත තමයි මේ සියලු දේතම මුල සිතෙන් මිදෙන ආකාරය පිළිබඳව තමයි අපි ගාක් පුහුණු වෙන්න ඕන කියන එක ඒ නිසා මම විවිධ දේශනා හමින් ඉන්නකොට වහන්සේගේ බුද්ධෝත්පාද නාලිකාව මට යාළුවෙක් මාගෙන් දැනගන්න ලැබුණා. ඉතින් මම මේ ඒක හුඟක් සවන් දුන්නා. ඉතින් සෑහෙන මේ යම් අවබෝධයක් ලැබුණා වාක් අරුණ ගැන මේ බුද්ධ ධර්මයේ බුද්ධ දර්ශනය පිළිබඳව. ඉතින් මට පොඩි පොඩි ගැටලු තියෙනවා මේ අර සිතුවිලි සම්බන්ධව. ඔව් කතා කරන්න. හොඳයි. දැන් අපි අවදිමත් අවදිමත් සිහිය ඒක අපි මේ කොහොමද හඳුනගන්නේ පුහුණු ඒක පොඩ්ඩක් මට ඔබතුමිය බුද්ධෝත්පාද දේශනා කීයක් වගේ අහලා තියෙනවද මම 35කට වැඩි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අවදිමත් සිහිය ගැන තමයි මේ දැන් යන දේශනේ පවා මෙතන යන්නේ හොඳයි 75 වෙනි දේශනේ අර සාකච්ඡා සෑහෙන ප්‍රමාණයක් 10ක් විතර දැනට හැව්වා. දැන් ඔබ වහන්සේ කියන්නේ අවදිමත් සිහිය ගැන කීවෙනි දේශනාවද 100ද? 75 වෙනි දේශනේ මේ දැන් මේ මොහොතේ යනවා. ආහා. හොඳයි එහෙනම් එතකොට තව මට කියනවා මේ දැන් මේ අවදි අපි ප්‍රශ්න අහන ඒ ඒ තුමිය ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක්. ඒක නිසා ඔබතුමීට ඒක සමහරට නොගැලපෙන්න පුළුවන්. ඔබතුමීගේ තියෙන ඔබතුමියගේ අදහස් පොඩ්ඩක් දෙන්නොත් ඔබතුමියට අපිට පුළුවනි මඟ පෙන්වීමක් කරන්න. ඔබතුමිය කටයුතු කරන ආකාරය, හඳුනාගත් ආකාරය, නිවන ගැන ඔබතුමිය දරන අදහස, ධර්මයේ ගැන ඔබතුමියගේ ස්වභාවය අපිට පොඩ්ඩක් පෙන්වුවොත් අපිට පහසුවක් තියෙනවා. ඔබතුමිය හඳුනගෙන ඔබතුමියට යම් විදිහකට අපිම එලිපෙලි කිරීමක් කරගන්න හැකියාව ඒක තමයි සාමිනහන්ස මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ ධර්මයේ ගැන. හොඳයි. මම ධර්මයේ හුඟක් ශ්‍රවණය කරේ ශ්‍රවණය කරලා තියෙනවා මම අර නිවන් දකින්න ප්‍රතිපදාව සරලව කියන දේශනා ටික ඇහුවා. එතකොට එතෙන්දී මේ හුඟක් දුරට තේරුම් ගත්තා මේ අපේ මේ බාහිරය කියන එක අපි නැති කරගත යුතු බව කියන්නේ බාහිරය කියලා දෙයක් නැහැ කෙනෙක් නැහැ කියන එක එතකොට හැමතිස්සෙම ඒ අපි මේ බාහිරය සමග ගැටීම නිසා තමයි අපේ මොන හරි රූපය ඒකට මෙතන නාමයක් ගැට ගහලා ඒ පිළිබඳව ඒ ඔස්සේ යමින් තමයි අපේ මේ මේ දිනදා කටයුතු ඔක්කොම සිදු වෙන්නේ කියන එක එතකොට ඒ බාහිර ලෝකයෙන් නිදීම තමයි මේ මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ කියන එක තමයි සම්මත ලෝකයේ ඇත්තටම අපි ජීවත් වුණත් ඒ සම්මත ලෝකයක් සමග ඉන්නකොට අපේ මේ සිත දිහා බලමින්ම ජීවත් වීම තමයි යෝග්‍ය කියන එක හැදිලි වුණා. නමුත් සමහර අවස්ථාවල ඉදිනදා අපි සම්මත ලෝකයේ ඉන්නකොට ඒ යම් යම් ගැටීම් හැප්පීම් වෙනකොට තමයි පොඩ්ඩක් මේක මේ අපහසුතාවයක් ඇති වෙන්නේ මේ බාහිර ලෝකයෙන් මිදීම පිළිබඳව. ඉතින් තාම අර ගොඩාක් දුරට කරලා නැති නිසා මේ මේක අර සිත අපේ සිත යම් පුහුණු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබතුමීගේ අදහස් දැක්කේ වෙනම් පැහැදිලි වුණේ මේ විනීය ලෝකයේ කියන එක ලෝකෙ මිදෙන්න ඕනි කියන තැන අවබෝධ කරගෙන තියෙන බව වටහාගෙන තියෙන බව ලෝක සත්‍යයක් නොවන බව ඔබතුමිය හඳුනාගෙන තියෙන බව වැටහුණා. එහෙමයි. ආ ඉතින් මේක සිත තුළම වෙන ලෝකයක්. එහෙමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි එතෙන් තාපේ. මේ දේශනා අහන ගොඩාක් අයට අවබෝධය ඇති වෙනවා. එහෙමයි. ඒක තමයි අතරම විය යුත්තේ. එහෙමයි. බෞද්ධය කියන්නේ භව නිරෝධයක් දකින කෙනෙක්. එහෙමයි. නමුත් අපි අල්ලගෙන ඉන්නවා අද සමාජ සංස්කෘතිය තුළ අපි අපි අපි ප්‍රොත්පත් වලින් අපි අපි මේ තාක් අපි අපි ගත්ත මේ බෞද්ධයෙක් කියලා අපි දැනගත්ත ඉගෙනගත්ත පොත්පත් වලින් දැනගත්ත සියල්ලම ඇත්තම මිත්‍යා දෘෂ්ටියක් බවට වැටහෙනවා සත්‍ය ධර්මය අපි අහනකොට. එහෙමයි. මොකද අපිට පෙන්වන්නේ භවය කියන්නේ මැරිලා ඉපදෙන එකක් කියලා. එහෙමයි ස්වාමී. එතකොට ඒක අකාලික ධර්මයක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන සත්‍ය ධර්මයේ ඒවිය නොහැකි. එහෙමයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අකාලික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වන ධර්මයක්. සාන්තිතික ධර්මතාවයක්. එහෙමනම් ඒක එහෙම ගියාත්මේ මතු ආත්මයකටයි යන එකක් වෙන්න බෑ. ආත්ම තුනක් ගැට ගැහෙන්න බෑ. කාල තුනකට අයිති වෙන්න බෑ. එහෙමනම් කාටවත් නිවන් දකින්න ලැබෙන්නේ සිතෙන් නිදෙන්න හම්බෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ධර්මයක් වෙන්නේත් නැහැ. මේ මොහොතේම සාන්දිටික වෙන්නේත් නැහැ. ඒක නිසා අපි මේ පොත්පත්වල තියෙන අන්නේ මූලික સિદ્ધාන්තේ හඳුනා ගන්න ඕනේ. පොත්පත්වලට වැරදුණු තනක් බව පේනවා. එහෙමයි. බුදුන් වහන්සේට ප්‍රකාශ කරන බුද්ධ වචනේ ඊටම නිර්මලයි පාරිශුද්ධයි සත්තානම් විසුද්ධියය කියනකොට සත්‍යයට මේ මේ සිතුවිලි වල මායාව මාරූපමංච විඥානය කියන මේ මායාවේ විසුද්ධිය ලබන්න ඕනි වෙනවා මේ සත්‍ය අවබෝධ කරන්න නම් එහෙමයි අපි මායාවකට රැවටිලා ඉන්නවා එහෙමයි කැමතිද තවත් රැවටෙන්නේ නෑ ඒක තමයි මේකෙන් මායාවෙන් ගැලවිලා මායාවෙන් නිවෙන්න තමයි අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ. අපිත් හැටියට අර අස්පේ නැති අන්ධ සත්තු වගේ. ලෝකේන්නේත් නෑ. මොකද වෙන්නේ කියලා දන්නේත් නෑ. ඔහෙ ගඟ ගලන වගේ ඉපදිලා ඔහෙ අන්ධෙක් වගේ ඉඳලා මැරලා යනවා. එහෙමයි. කැමතිද ඒකට? නෑ නෑ එහෙමයි ස්වාමී. ඒකෙන් නිදෙන්න තමයි මේ ඔබ වහන්සේගේ දේශනා හුඟක් පිහිට වුණා. ඒකයි මම කතා කරන්න. අපි ගොඩාක් ඉගෙන ගත්තා. අපි පොත්පත් ගොඩාක් කියවුවා. අපි ගොඩාක් දත්ත රැස් කරා. බලනකොට ඒ සේරම බොරුවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි අද ආභරණයක් කියලා බෙල්ල එල්ලගෙන ඉන්නවා. අපිට අපිට අපිට අපිට මේ සිතුවිලි මායා ලෝකේ හීන බල බල අපි ඉඳලා එපා වෙලා එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් පිට දකින්න ආසයිද? නෑ කොහොමවත් ආස නැහැ ස්වාමීන් වහන්සේ. මේක තමයි. එහිමයි. සැබෑ ලෝකේ දකින හීනය. අපි ටීවී එකේ සැප දුක් විඳිනවා. අපි ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඒකේ තියෙන ප්ලාස්ටික් කෑල්ල. ඒ වුණාට අපිට දුක හිතෙනවා. අපි අඬනවා. hina වෙනවා. සතුටු වෙනවා. පැය ගණන් ওই ප්ලාස්ටික් කෑල්ල දිහා බලාගෙන ඉන්නවා. අපි ඉඳලා තියෙන අපේ හිත ඇතුලේ. ටීවී එකේ කතාවක් නැහැ. ඒකේ තියෙන ආලෝක කිරණ. අපේ හිතේ කතාවක් තියෙනවා. පාට පාට හැඩතල වලට සංඥා ලෝකෙක අතරමං වෙලා සංඥා මවාගෙන අපි කතාවක් හිතින් හදාගෙන ඊට ඇතුලේ සැප දුක් විඳිනවා. අපිට හිතින් එළියට එන්න පුළුවන්ද? ඉතින් එළියට එන්න අපහසුතාවය තමයි තියෙන්නේ. අපහසු නෙමෙයි. අපි ඉන්නේ හිත ඇතුලේමයි. හොඳට බලන්න අපි කොහෙද ඉන්නේ කියලා මැරෙන්නේ හිතද කයද සිත සිත නම් මැරෙන්නේ සිතට එළියට එන්න පුළුවන්ද සිත කොහෙද තියෙන්නේ කය වලලලා දාන්නේ පුච්චලා දාන්නේ හිත නැත්තම් කයෙන් පළක් නැති නිසානේ එහෙමයි එහෙනම් මැරලා තියෙන්නේ සිතනේ සිත එහෙනම් සිත හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව එහෙමයි ස්වාමීන් මොකක් හරි අපි මේ මොකද්ද මායාවක කොටු වෙලානේ. එහෙමයි. මේ ෂණේ විතරයි. එහෙමයි. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. මේ ෂණය දකින්න ෂණ සම්පත්තිය ඇත්තා වෙනවා. ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණය දකින්න බවයි. එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට මේ ෂණයට අවදි වීම කියන්නේ ඒක නේද ස්වාමීන් වහන්සේ? හ්ම්. ඔබ හරි. ධර්මයේ ශ්‍රවණය කරනකොට එහෙම වචනයක් ඇහුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හීනෙන් නැගිටින එකට කියන්නේ. එහෙමයි. ඔබතුමිය හීනයක් දකිනවා. ඔබතුමියගේ හීනේ ගෙවල් දොරවල් තියෙනවා. ඉර හඳ තියෙනවා. මහ පොළව තියෙනවා. ඔබතුමියගේ හීනේ ඔබතුමිය කියලා කෙනෙක් ඉන්නවා. රූපෙකුත් තියෙනවා. එහෙමයි. ඒ හීනෙන් කවද්ද නැගිටින්නේ? ඔබතුමියට දරුවෝ ඉන්නවා. එහෙමයි. ඔබතුමියට ස්වාමි පුරුෂයෙක් දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන බැංකුවේ සල්ලිත් ඇති තව අත්තරම් බඩුත් ඇති තව ගොඩාක් දේවල් ඇති ඔක්කොම ඔබතුමිය දාලා නැගිටින්න පුළුවන් දෝ එහිනේ ඒක දාලා ඔක්කොම ඒවා අත්හරින්න ඕනේ ස්වාමීන් වහන්සේ ඒවා ඔක්කොම බාහිර ලෝකයේ තියෙන මායාවක්නේ ඒවා තියෙන හිතේනේ හිතේ එහෙමයි බාහිර කොහෙන්ද රත්තරන් බාහිර කොහෙන්ද ගෙවල් දොරවල් බාහිර කොහෙන්ද දරුවෝ අපි හිතේනේ ඉන්නේ. අපි ටීවී එක බලලා අඬන්නේ හිතේ ඉන්නේ ඉඳානේ. එයා පාව් හරි අසරණයි. එහෙම වෙන්න නැතුව එහෙම නොවෙන්නයි තිබ්බේ. මට හරි දුකයි. අපි චිත්‍රපටයක් බලලා දුකෙන් ඉන්නවා. එහෙමයි සාමි. පුදුම රැවටීමක්. අපි හීනෙනුත් සැප දුක් විඳිනවා. රැට නිින්දට ගිහිල්ලා හීන දකිනවා. හීනෙන් සැප දුක් විඳිනවා. හීනේ ඉන්නකම් අපිට ඉතින් ඇත්ත වගේ. එහෙමයි. හීනෙන් සැප දුක් විඳින අපි ටීවී එක දිහා බලලා සැප දුක් විඳින අපි සැබෑ ලෝකේ හීනයක් දකිනවා එහෙමයි මේක හීනයක් වගේ එහෙමයි මේකෙන් අවදි වෙන්නේ කවද්ද ඒක තමයි අපි උත්සාහ කරන්න ඕන නේද ස්වාමීන් වහන්සේ අවදි වෙන්න පුළුවන් නම් මහා ගෝර සසරක මොකද්ද හේතුවකට මනුෂ්‍ය භාවයක් ලැබිලා සතෙකුට තේරෙන්නේ නැහැ. මේ සංඥාව සකස් වෙනවා දිගටම. මේ සංඥා නිරෝධයකට යන ගමනක් නිවන කියන්නේ. මේ ගෝර සසරේ සංඥා සංඥාව ඇති වෙනව නැති වෙනව. ඉමක් කොනක් නැති, පරක් පෙරක් නැති, භව කතරක අතරමං වෙලා දිය රහලට ගහගෙන යන අර දණ්ඩක් වගේ අපි ගහගෙන යනවා. එහෙමයි. මොකද්ද මේ? අපිට පේන්නේ නැහැ. එහෙමයි. අපි අවදි වෙලා නැහැ. ඔව්. අපි හීනේ ඇතුලේ අතරමං වෙලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බව දැන් වැටහුණා මට. වටාචාරට වගේ ගෙවල් දොරවල් නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා, දරුවෝ නැති වෙලා, මහත්තයා නැති වුණා නම් ওই හීනෙන් අවදි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම වෙලා නැති නිසා හීනෙන් අවදි වෙන්න තේරෙන්නේ නැහැ. එහෙමයි. කල්‍යාණ මිත්‍රයෙක් පණිවිඩයක් කියනවා. ඔබ හීනේ දැක දැක ඉන්නකොට අවදි වෙන්න අවදි වෙන්න සත්‍යයට පෙන්නනවා. ඒත් සත්‍ය දකින්න ඔබට තියෙනවද වීරයක්? වීරිය වඩා ගන්න තමයි ස්වාමීන් වහන්සේ උත්සාහ කරන්නේ. ඒ වීරිය තමයි ඔබගේ දැනුම ඔබව මඩ ගොහරේ ඔබනවා. එහෙමයි. ආත්ම තණ්හාව, ආත්ම දෘෂ්ටිය මහා මඩ ගොහරක්. ඔබ එරිලා ඉන්නේ. එහෙමයි. ඔය මඩවලේ තියෙන අඩියක් අඩියක් පාස ආයි ආයි එරෙනවා. එහෙමයි. මොකද කරන්නේ? ඒකෙන් ගොඩ එන්න තමයි සහ කරන්න ඕන ස්වාමීන් වහන්සේ ආත්ම නිවනේ ලබ ගන්න ඕන. හොඳමයි. මේ සැබෑ ලෝකයේ දකින හීනෙන් අවදි වෙන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි සිහි නුවණ ලබ ගන්න ඕන. හොඳමයි. සිහිය අවදි කරන්න ඕනි. සිතුවිලි මායාව දකින්න සිහියක් තියෙන්න ඕනි. ඔව්. සිහියක් තියෙන්න ඕනි. මේ දැන් සිතක් ඇති වෙනවා. මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. ඒ පැත්ත බලනකොට මලක් පේනවා. අනිත් පැත්ත බලනකොට පුටුව පේනවා. තව පැත්තක් බලනකොට පොළොව පේනවා. අපි බෙල්ල හරවන හරවන තැන සිතක් ඉපදී ඉපදී නිරුද්ධ වෙන සිත් පරම්පරාවක් දකිනවා. එහෙමයි. පුදුමාකාර සංයමයක් සිහියක් ඕනි මේක දකින්න. එහෙමයි ස්වාමීන් එක සිතක් දකින්නයි සිහිය ඕනි. චතුප්පත් ඥානය ලැබ ගන්න ඕනි. චතුප්පත්ය මේ සිතයි මේ සිතයි ඉපද නිරුද්ධ වෙන්නේ. මරණානුස්සතිය වඩනකොට ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිහි වෙනවා කියන්නේ ෂණේක මරණය දකින්න එකයි. බුදුන් වහන්සේ අගය කළේයයි. දකින්න පුළුවන්ද? ඒක දකින්න තමයි සාමිනාස් උත්සාහ කරන්නේ. ඒ සෑම ආකාර සංයමයක් පුදුමාකාර සිහියක් තියෙන්න ඕනේ. හොඳයි. සත්‍ය දකින්න මෙනෙහි කරන්න. ඉන්න මායාව තව තව මෙනෙහි කරන්න. හීනයක් කියලා මෙනෙහි කරන්න. හොඳයි. මේ ලෝකේ හීනයක් බව දකින්න. හොඳයි ස්වාමීනි. අවදි වෙන්න ඕනි කියලා හිතන්න. හොඳයි. මෙනෙහි කරන්න. ධම්මට ඥානය ඕනේ. හොඳයි ධර්මානුධර්ම ප්‍රතිපදාවට එන්න ඕනි. හොඳයි ස්වාමීනි. හැම මොහොතේම ධර්මය දකින්න. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. එහෙමයි. ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. දෙයක් කියන්නේ පොත මේසේ ඇඳන් කියන්නේ දෙයක්. එහෙමයි. හැබැයි පොත මේසේ ඇඳන් කියන්නේ අපි දාගත්ත නම. එහෙමයි. පොත කිව්වේ නෑ පොත කියලා, අඹ ගහ කිව්වේ නෑ අඹ ගහ කියලා, නාගහ කිව්වේ නෑ නාගහ කියලා, නුග ගහ කිව්වේ නෑ නුග ගහ කියලා. අපි කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. තුමියට ඇහුණද අපි කියනවා මේ shabdෙට මේ හැඩතල වලට shabd ගැට ගැහෙන එකටයි හිත කියන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මම ඇහුවා. එහෙමයි. අර රූපේට අපි නමක් ගැට ගන්නවා කියන එක ඒක අපි සරලව මේ අපේ මේ මුකුත්ම ඉගෙන ගත්තේ නැති මේ ගෙවල් වල අතරම අපි කියන්නේ අර ගෙදරටම කොටවණු කාන්තාවෝ ඉන්නවා අම්මලා දරුවගේ බදලා දැන් එයාලා දෘෂ්ටි වල අතරමං වෙලා වයසට ගිහිල්ලා අපෙන් අහනවා කොහොමද ස්වාමීනි මේකෙන් අපි මිදෙන්නේ ආරයන් වහන්සේ අපිට උදව් කරන්න කියලා. එහෙමයි. අපි පාළි ගොඩාක් කියලා හරියනවද? නෑ ආරයන් කුංච පටිච්ච රූපේච උපපජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කිව්වට මේ වයසක අම්මට තේරෙනවද? නෑ ස්වාමීන් වහන්සේ ඒක තමයි. එහෙමයි. ඔබ වහන්සේගේ දේශනා හුඟක් අපිට සරලව අර හුඟක් හිතට දැනෙනවා. ඒකයි මාත් ඔබ වහන්සේට කතා කරලා මේ තව තව දැනගන්න හිතේ මට මගේ අවවාදයක් මොනවා හරි මේ මාර්ගයක් මේක. ඔබතුමිය කිව්ව අධ්‍යාපන දෙපාර්තමේන්තිය කියලා. ඔබතුමිය ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඔබතුමිය බුද්ධඝම ඉගෙනගෙන තියෙනවා. තියෙනවා එහෙමයි ස්වාමීන්. බුද්ධඝම පොතේ කොහෙවත් නැවම කතාවක් මේ මේ රූපේ මේකයි මේ නාමය කියන්නේ શબ્දයක් ගැට ගැහෙනවා. ඔහොම දෙයක් ඔබතුමී ඉගෙනගෙන නැහැ. නෑ නෑ නෑ ස්වාමීන් අපිත් ඉගෙනගෙන නෑ. ඒක තමයි ඔබ වහන්සේගේ දේශනාවලින් මම එක ගාක් පැහැදිලි කරගත්තා. නමුත් ඔබතුමීට කෝල් එකක් දුන්නොත් අම්මා කියලා කිව්වොත් ඔබතුමියගේ අම්මාගේ රූපේ මැවෙන්නේ නැද්ද? ඒක තමයි මැවෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙනම් වෙන්නේ ඒක නෙමෙයිද? ඒක තමයි වෙන්නේ. ඒකෙන් තමයි නිදෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒකෙන් වෙන්නේ ඇත්තටම මේ શબ્දයක් නෙමෙයිද මේ අපි කතා කරන වචනයක්. එහෙමයි. ඒකෙක ඉතින් වරදක් තියනවාද අපි කියන එකේ? නෑ නෑ අපි අපි මවා ගන්නවනේ හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ මේ අපි කතා කරන හැම වචනයක්ම શબ્දයක් නං එහෙමයි ඉපදෙනකොට මේව මුකුත් මෙහෙම දෙයක් නැත්තම් අපිට ඉපදෙනකොට ප්‍රභාස්වරං චිත්තං කියන තැන අපිට සංඛාරා නැහැනේ නෑ අම්මා දුව ගෙවල් දොරවල් මේ ඉර හඳ පොළව මහ පොළව එහෙම දෙයක් නැහැනේ දිව්‍ය ලෝකයක් නිරයක් ගැනවත් එහෙම දෙයක් නැහැනේ. හැබැයි මේ ප්‍රභාස්තර සිතේ සංඛාර නැහැ කියන්නේ ලෝභ දේශ මොහ නැහැ. තණ්හාවක් නැහැ. iriසියා වෛරය ක්‍රෝධය කිසිම දෙයක් නැහැ. නැහැ එතනට නේද රහතන් වහන්සේ අවසානයේ අපි තියන්න හදන්නේ. අනේ උසාද සාදු ඒක තමයි සම්හාර. ඒතර අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි අද ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අපිට පේන පේන දේට අපි ඇලෙනවා ගැටෙනවා ලෝභයේ දේශේ චක්කරේ වගේ මේක නිකන් කරකැවෙනවා එහෙමයි මේක ඇතුළේ ලොකු දෙයක් සිද්ධ වෙනවා ඒ තමයි මේ අපේ අභ්‍යන්තරයේ අපිට නොපෙනෙන දෙයක් සිද්ධ වෙනවා මේ සංඥාව තුළ එහෙමයි නැවත සකස් වෙන්න හේතු තියෙනවා එහෙමයි ඒක නිසා අවසානයක් වෙන්නේ නැහැ එහෙමයි ඒක නිසා නැවතත් කොහේ හරි කලලක හරි කොහේ හරි පිළිසිඳ ගන්නවා ඔව් එහෙම තමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි වළක්ව ගන්න කොහොම හරි වහන්සේගේ මේ මාර්ගයේ හෙලිපෙහෙලි කරගන්න මෙතනදී අපිට සුද්ධ කරන්න තියෙන අපේම අපේම අභ්‍යන්තරයේ අපේම අපේම දෘෂ්ටි ටික අපේම මේ සිතයි අපේම හදාගත්ත මේ සම්මුති ප්‍රඥප්ති. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි කරගන්න උනන්දු වීදවට ප්‍රසාදයක් කියලා කියන්නේ සිත හැදෙන හැටි තමයි. අපි දන්නවා බුදුන් වහන්සේ අපි බැලුවොත් එහෙම පස්සක තවස ගාවට ගියා. බුදුන් වහන්සේ දැක්කා. බුදුන් වහන්සේ දැක්කා දුකක්. බුදුන් වහන්සේ දැක්කා මේ මරණ දුක, ජාති දුක බුදුන් වහන්සේ දැක්කා. බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදියට සිද්ධාර්ථ කුමාරයා විදියට අහනවා චන්න මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මහලු වෙනවා. චන්න මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් ලෙඩ වෙනවා. චන්න මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මැරෙනවා. මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදුරුවා සතර පෙර නිමිති දැකලා සිද්ධාර්ථ කුමාරයා ඇත්තටම මේ මේක තේරුමක් නැහැ මේ සැපේ කිය අපි මේ විඳින සැපේ පවතින්නේ බුදුන් වහන්සේට ඒක ඇත්ත හෙව්වා අර අපි කියන්නේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ මැරෙන්න උන්වහන්සේට එහෙම එහෙම එහෙම අවුල කමක් නැහැ උන්වහන්සේ සත්‍ය දැනගන්න ඕනි උන්වහන්සේ සත්‍ය ගවේෂී උන්වහන්සේ ඇත්ත හෙව්වා උන්වහන්සේ ගියා ගිහිගේ අත්හැරියා. උන්වහන්සේ ගියා රජකම් සිටුකම් අත්හැරියේ මේ සත්‍යය ඒ තරම්ම වටින නිසායි. එහෙමයි. උන්වහන්සේ බැලුවා තාපසවරු ගාවට ගියා ගුරුවරු හාගෙන ගියා පස්වක තවස ගාවට ගියා රූප ධානවල ඉන්නවා හුස්ම දිහා බලාගෙන එකම සංඥාවේ ඉන්නවා පාවි පාවි නැගිටිනකොට දුක එනවා ඒත් කෙනා ඉන්නවා කෙනා ඉන්නකන් දුක එනවා ඊට පස්සේ බැලුවා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වුණ ඊට වැඩිය දියුණුයි ගිහින් බැලුවා අරූප ධානවල ඉන්නවා ඒත් නැගිටිනකොට කෙනා ඉන්නවා එහෙමයි ස්වාමීන් කෙනා ඉන්නකන් දුක තියෙනවා. බුදුන් වහන්සේ බැලුවා මේක දුකෙන් මිදෙන මඟ නෙමෙයි. එහෙමයි. බුදුන් වහන්සේ අත්හැරියා ගුරුවරු. ඒක ලේසි නෑ. ඔබතුමිය ඔබතුමියගේ ගුරුවරුන්ගෙන් අත්හැරලා යන්න පහසුද? නමුත් බුදුන් වහන්සේ දැක්ක මේ දුකෙන් මිදෙන්නේ නැත්තම් මේ අය කොච්චර මේවා දක්ෂය වුණත් දන්නා වුණත් වැඩක් නෑ. එහෙමයි. ඒ ඇත් ඉන්නේ දුකේ කියලා දැක්කා. එහෙමයි. ඒක නිසා මේ ඉගෙනීම අධ්‍යාපනය කියන ඒවා බුදුන් වහන්සේ ඒවා මායින් කරේ නැහැ. ගුරුවරු කියලා මායින් කරෙත් නැහැ. අත්හැරියා. එහෙමයි. අත්හැරලා බිනිස්කමනේ අත්හැරලා ගියා. සිතෙන් මිදෙන මඟ හොයන්න. සිත තියනකම් බැලුවා දුක තියනවා කියලා. ඊට පස්සේ සිතෙන් මිදෙන මඟ, දුකෙන් මිදෙන මඟ, නිවන් දකින මඟ, එයයි නිස්සාරණ මඟ. අන්න බුදුන් වහන්සේ නිවැරදි මාවතට ආවා. පටිච්ච සමුප්පාදේ කියන්නේ සිත හැදෙන ඇති. එහෙමයි. අන්න සිත හැදෙන හැටි බැලුවා. එහෙමයි. බලනකොට සිත කියන්නේ එන අරමුණු. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ අරමුණමයි සිත කියන්නේ. එහෙමයි. එහෙනම් අරමුණේ සත්‍ය දැකීමයි සිත දකිනවා කියන්නේ. එහෙමයි ස්වාමීන් මේ අරමුණ හැදිලා තියෙන ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ. එහෙමයි. මා රූප මංච විඥාන මායාව මේ බාහිරට ආලෝකය නිසා ආලෝකයක් ගස සඳහා වැටෙන සෙවණැල්ල වගේ මේ හරියට කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ තමයි අපේ චක්කු විඥානය කියන්නේ. එහෙමයි සාමි. හයක් හැදෙන බව බුදුන් වහන්සේ දැක්කා. වාසන, ශබ්ද, ගන්ධ, රස, පහස වලට සිත් හයක්. ශබ්ද සෝත විඥාන සිත, කාය විඥාන සිත, ගාන විඥාන සිත, ජීව විඥාන සිත හයක්. එකක් නෙමෙයි. එහෙමයි. බුදුන් වහන්සේ බැලුවා මේ මේ මෙතන එන්නේ සබ්දයක් විතරයි. මෙතන මේසයක් නැහැ. මෙතන තද ගතියක් විතරයි. මෙතන වර්ණයක් විතරයි. කොහොමද මේසයක් තියෙන්නේ? මෙතන මේසයක් නැහැ. බුදුන් වහන්සේට වැටහුණා මේසෙ කියන්නේ මේක සබ්දයක්. ඒක ඒක අපි දාගත්ත නමක්. ඒක බාහිර නැති බව. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා. අර නොදන්න කමයි සංඛාරා කියන්නේ සිතුවිල්ලක්. එළියේ තියෙන දෙයක් නෙමෙයි. එහෙමයි. අර පුංචි දරුවට එළියෙන් අම්මා එනකොට අම්මගේ හැඩතල එනකොට පුතේ මේ අම්මා කියලා රූපේ ආලෝකයේ එනකොට හැඩතලයට ශබ්දේ ගැට ගන්නවා අම්මා අම්මා කියලා. සොරාලයෙන් අර වායුව පිට වෙනකොට පාස්වස වාතය පිට වෙනකොට අර සිසිල් එක වගේ අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙලෙනා වගේ එළියේ ශබ්දයට ප්‍රතිකම්පනයක් වෙනවා සොරාලේ. ඒකයි අපි මාමා මාමා ගගා අම්මා කියන පළවෙනි සිත ඇදෙනට කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ස්වභාවික සංසිද්ධියක් මෙතන ආත්ම කතාවක් නැහැ. මෙතන අනාත්ම ධර්මයක් බුදුන් වහන්සේ දැක්කා. එහෙමයි. මෙතන ආත්මයක් නැහැ. එහෙමයි. දැන් ඔබතුමිය ගාව ආත්මයක් තියෙනවද? දැනට අපි ඒක තමයි ආත්මයක් නැති බව පුහුණු කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් මේක දකින්න දකින්න තැනම ඔබතුමියට වැටෙනවා නම් ඔබතුමියට ඒ වැටහීම තුලයි සෝතාපන්න මාර්ගයට එන්නේ කියන එක හොඳින් ඔබතුමිය දරා ගන්න. ඒ කියන්නේ මේ මේ සිද්ධියක් සිද්ධ වෙනවා සබහා දහමක් තියෙනවා එතන ආත්මයක් නැහැ එහෙමයි සාත් නේතම් මම නේසවමස්මි නමේසෝ අත්තා මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැති බව කවියක් නෙමෙයි ඒක මේ දෙයක් නැහැ නිසයි කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ සාත් සාත් දැන් සාහැඩතල එනකොට අම්මගේ හැඩතල එනකොට අම්මා කියන શબ્ද දානකොට ඒ දෙක ගැට ගැහෙනවා. අද කෝල් එකක් දීලා අම්මා කියනකොට අර එදාක යාර මුලින්ම ගැට ගැහුණු රූපේ අදත් එළියට එනවා. එහෙමයි. අර ශබ්දෙට රූපේ ගැට ගැහෙන එකයි පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ. එහෙමයි. ගැට ගැහෙන එක ස්වභාවික සංසිද්ධියක් බල්ලෙකුට කෑම දානකොට පිඟානේ ශබ්ද වෙනකොට බල්ලට කෑම මැවෙනවා. එහෙමයි සායිනා. අර රූපෙට ශබ්ද ගැට ගැහෙන එක ස්වභාවික සංසිද්ධියක්. ඒක අර පරිශනාගාරවල ගස් වලට සෙන්සර් සයිකල් ශබ්ද දැම්මම ගස් වලට දැනෙන බව ඔප්පු වෙලා තියෙනවා. එහෙමයි. එහෙනම් ගස් වලට සිතක් තියෙන්න ඕනේ. එහෙමයි. මේක ස්වභාවික සංසිද්ධිය මේක හැදෙන හැටි බලමු මේ තුල යම් ශක්ති ස්වභාවයක් එතනම එතනම උපදිනවා ස්පාක් එකක් ෂෝට් එකක් කරන්ට් එක ෂෝට් වෙන්නේ වයර් එක ස්පාක් වෙන්නේ කරන්ට් එකක් උපදිනවා මිලිවොට් පහක කරන්ට් එකක් ඒක තමයි අපි ස්නායු පද්ධතිය ඔස්සේ දුවන්නේ ඒකයි අපි මේ කියන සිත කියන ඒ ආත්මීය ශක්තිය උපදලා තියෙන්නේ එහෙම ආත්මයක් කොහෙවත් නැහැ එහෙමයි. අපි ඒකයි කිව්වේ බයිසිකල් ඩයිනමෝ අපි ඉස්සර පැදපු බයිසිකලේ පුංචි පුංචි ටයර් එකට චුම්බකයක් ගෑවුවාම ඉස්සරහා ලයිට් එක පත්තු වුණා වයර් දෙකෙන් කරන්ට් එක ආවා. ඒ ටයර් එක කැරකුනේ නැත්තම් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ. ටයර් එකයි ආලෝකය අතර තියෙන සම්බන්ධය මොකක්ද? සංඥාන්ත අර බයිසිකලේ ටයර් එක කැරකුණාමනේ බයිසිකලේ ඉස්සරහට ලයිට් එක පත්තු වුණා. එතකොට මේ ටයර් එකේ ආලෝකය අතර සම්බන්ධය මොකක්ද? ටයර් එකයි ආලෝකයයි අතර සම්බන්ධයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙනම් කොහොමද කරන්ට් එක උපදින්නේ නැහනේ ටයර් එක කැරකෙන්නේ නැත්තම්? ඒ ඒ කැරකෙන මොහොතේදී ඇති වෙන වෙනස නිසා ඇති වෙන ශක්තියෙන් තමයි ආලෝකය හේතුව ඵලයටයි තිනේ. එහෙමයි. ටයර් එක නැමැති හේතුව කැරකෙනවා කියන එක ආලෝකයේ නැමැති ඵලයටයි තිනේ. ඇයිති නෑ. හේතුඵල ධම අඳුන ගන්න. අපි අන්තිමටම ආත්මයක් කියන එක මේ ලයිට් එක වගේ. එහෙමයි. නමුත් වෙලා තියෙන ටයර් එකක් අරගිච්ච එකයි. එහෙමයි. මෙතන ආත්මයක් නැහැ. එහෙමයි. හේතු නිසා හටගන්න ඵලයක් කියලා හේතුවට අයිතිත් නැහැ. නහිදාන් අත්කතම් බිම්බන් නහිදාන් පරකතම් අගන් මේ බිම්බේ තමා හැදුවෙත් නැහැ වෙන අයෙක් හැදුවෙත් නැහැ හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති. මෙතන ගැට ගැහෙන්නේ ආලෝකයට ශබ්ද විතරක් නෙමෙයි සුවඳිනුත් ඔබතුමීට අම්මවම වෙනවා. එහෙමයි. අම්මලා සමහර අයගේ අම්මලා මිය ගියාට පස්සේ ඒ අම්මගේ සාරියේ ඉඹිනකොට ඒ අම්මගේ ඒ ගඳ සුවඳ දරුවට හැඳුනනකොට අම්මව මැවෙනවා. එහෙමයි. එහෙනම් මේ ගන්ධයෙන් රසයෙන් මේ කයට එන හැම දෙයකින්ම මේ එකට එකතු වෙලා තමයි මෙන්න මේ ස්පාක් එක ස්පාක් ගොඩක් හයක් සත්කාය දෘෂ්ටිය කියන එක හැදිලා තියෙන්නේ. සත් කියන්නේ තියෙනවා කාය කියන්නේ ගොඩම එකතු වෙච්ච කමයි සටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ. එහෙමයි. සක්කාය දෘෂ්ටියක් මිසක් එහෙම දෙයක් නැහැ. නෑ. දැන් බාහිර පොත කියලා දෙයක් නැති බව දන්නවා. ඒකත් ඒ විදිහටම කලින් දාගත්ත શબ્දයට එකතු වුණු එකක් කියලා දන්නවා. අපි ඒක තමයි කිව්වේ ඉපදුණු දරුවා ඉපදුණු ගමම ඇමරිකාවට ගෙනිච්චා නම් ඒ ඇමරිකාවේ ඒ දෙමාපියෝ ගාව හැදුනා නම් શબ્දේ වෙනස්. එහෙමයි. අද අපි සිංහලෙන් රන් තැඹිලි ගෙඩියක් ගැන කෝල් එකක් දීලා කිව්වට ඒ දරුවට ඇමරිකාවේ શબ્දවල නැහැ රන් තැඹිලි. එහෙමයි. එයාට රූප නැහැ. එහෙමයි. අද ඒ ඇමරිකාවේ හැදෙන දරුවා ලංකාවට ගෙනහැල්ලා ආයිමත් අපි මේ ලංකාවේ ශබ්ද දැම්මට වැඩක් නැහැ. එයාට රූප නැහැ ගැට ගැහිලා. ඒ ඉපදුණු දරුවා චීනයට අරන් ගියා නම් චීනේ චීන් චීන් ගාලා ශබ්දයක් දානවා හැඩතල වලට ඒව ගැට ගැහෙනවා ශබ්දෙට රූප. ආයි අන්තිමටම ඒක අපි භාෂාවක් කියනවා. ඒ සංඛාර ගොඩක් එතන එකතු වෙනවා. ඒ සංඛාර ගොඩෙන් පළක් තේද. ඒක ස්වභාවික සංසිද්ධියක් එතන ආත්ම කතාවක් නැහැ. නෑ එහෙමයි සර්. මේ එක තැනකවත් සත්වේ පුජ්‍යලයක් නැහැ. නෑ එහෙමයි. හිතන්න පුළුවන් දෙයක්. එහෙමයි. හටගත් තැනම නැති වෙන ධර්මතාවයක් හටගත් තැන නැති වෙන ධර්මතාවය නම් Nirodhayයි. මෙතන අපි කියන්නේ ඒක නෙමෙයි පැහැදිලි කරන්නේ අනාත්ම සංඥාවක් කියන එක. එහෙමයි. අනාත්ම ආත්ම කතාවක් නැති බවයි. එහෙමයි. දෙයක් නැහැ. එහෙමයි. දෙයක් නැහැ. සංඛාරයක්. හැම දෙයකම શબ્දයක් ගැට ගහලා තියෙනවා. එහෙමයි. શબ્ද ටිකයි අපි දන්නේ શબ્ද එකක්වත් බාහිර නැහැ. නෑ. අපි අපි දන්න සංඛාර කියන්නේ අපි ගැට ගන්න ඒ ඒ අපි හිතාන් ඉන්න දේවල් බාහිර නැහැ. එහෙමයි. ශබ්ද වන තරම් තියෙනවා ශබ්ද වලට රූප නැහැ. එහෙමයි. අපි අපි ශබ්දයකට රූපයක් ගැට ගැහිච්ච තැනයි මෙතන අපි අපි කියන්නේ මෙතන සිතක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි වුණා සාදු සාදු සාදු. දැන් සිතෙන් මිදෙන මග අන්න එතනයි තියෙන්නේ දුකෙන් මිදෙන මඟ. බාහිර පොතක් තිබුණොත් තමයි අපිට සැප දුක තියෙන්නේ. පොත නිසා ඒක හොඳ පොතක්, බුද්ධාගමේ පොතක්, පරණ පොතක්, වැඩක් නැති පොතක්, ඔක්කොම මඤ්ඤණා ප්‍රපංච ගොඩනගාන නිමිති අනුව්‍යංජන හදන්නේ. බාහිර දෙයක් තිබ්බොත් තමයි තණ්හාවක් උපදින්නේ. එතනයි උපාදාන වෙන්නේ. තණ්හාව උපාදාන සියල්ලම තියෙන දෙයක් තිබ්බොත් විතරයි. අන්න සමුදේ. බාහිර දෙයක් හටගත්ත තැනයි සමුදේ තියෙන්නේ. එහෙමයි. එහෙමයි. අපේ බාහිර දෙයක් නැත්තම් අර බාහිර දෙයක් හටගත්තොත් සමුදේ සමුදේ තියෙන තැන දුක තියෙනවා. ඒකට ඇලෙනවා ගැටෙනවා. සමුදේ සත්‍ය තියෙන තැන දුක සත්‍යයක් තියෙනවමයි. දෙකම එකටයි තියෙන්නේ. හැබැයි එහෙම දෙයක් නැති බව දකින දැකීමයි නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය ඒ මිදීමයි අවබෝධයයි නිරෝධ සත්‍ය. සාත් සාත් හිමයි. මේ එන එක්කෙනික සිතේන අරමුණේ අපි ඒක දකින්න ඕනේ. ඒ පොත දකින සිත නැමති එක නිමිත්තයි සිත කියන්නේ. ඒ නිමිත්තම එතනම චතුරාර්ය සත්‍යම දකින්න ඒ දැක්කොත් තමයි ආරෂ්ඨාංග මාර්ගේ පටන් ගන්න. එහෙමයි. සම්මා දිට්ඨියට එන්නේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුනොත් විතරයි. එහෙමයි. බාහිර දෙයක් තියෙන තැන මිත්‍යා දෘෂ්ටියයි. අවිද්‍යා භූමියයි. එතන පෘථග්ජන භූමියයි ලෞකික භූමියයි. එහෙමයි. බාහිර දෙයක් නැති බව දැනි දැකීමම ලෝකෝත්තර භූමියයි. ආර්ය භූමියයි. නාම රූප වලට මිදුණු තැනයි. නාමයක් නැති රූපයක් රූපයක් නැති නාමයක් හිස් බැල්මකින් ලෝකෙ දිහා බලන තැනයි ආර්ය භූමිය. සාත් සාත් එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්න සම්මා දිට්ඨියෙන්. එහෙමයි. ඒ තා කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය හමුවන්නේ නැහැ. බාහිර දෙයක් තියෙන තැන භවයේ බාහිර දෙයක් නැති බව දකින්න තැනයි භව නිරෝධේ අන්න බෞද්ධයෙක් තමයි සම්මා දිට්ඨියට එන්නේ. ඒකයි බෞද්ධයින්ට බණ කියන්න ඕනේ නැහැ කිව්වේ. බෞද්ධයෙක් කියන්නේ ආර්යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ මිත්‍යා දෘෂ්ටික දන්නවනේ බෞද්ධින්ට නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒයි බෞද්ධ බවට පත් වුනේ මේ සත්‍ය අවබෝධය. අපි මේ සිතුවිලි තමයි එතකොට පොත කියන්නේ සිතුවිල්ලක් ඒ වගේම සේරම සිතුවිලි. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ සිතුවිලි තියෙන තැන දුක තියෙනවා. එහෙමයි. එහෙනම් සිතුවිලි වලින් මිදෙන තැනයි දුකෙන් මිදෙන තැනයි නත් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අන්න අර බාහිර දෙයක් නැති බව දකින තැන ඒ දේ දකින කෙනත් නැති වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙයක්ුත් නැහැ කෙනෙකුත් නැතුව යනවා. ඔව් දෙයක් නැත්තම් දකින කෙනෙක් නැහැ. නෑ එහෙමයි ස්වාමීන් වහන්සේ. තමා නැති වෙන තැනත් එතනමයි. එහෙමයි. බාහිර පොත වගේම තමයි තමන්ගේ කණ්ණාඩියෙන් තමන්ගේ රූපෙත් අපි දකින්නේ බාහිරෙන්. එහෙමයි. ඉතින් ඒකත් අපි හිතන සංකාරයක් විතරයි. පොත කියන්නේ සංකාරයක් නම් අපි රූපයත් සංකාරයක්මයි. රූපං අත්තතෝ සමනුප්පස්සති යන්නේ. රූප වත්තං වා අත්තෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමනුප්පස්සති කියන්නේ රූපේම ආත්මය කියලා හිතනවා ආත්මේම රූපය කියලා හිතනවා රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා හිතනවා සියල්ලම මායාවක් මායාවක් ඒකයි ආත්ම දෘෂ්ටිය විෂයාකාර සක්කාදිට්ඨිය කියලා පෙන්නන්නේ ඕකමයි එහෙමයි. ඒක කන්ද පහට ගැදුවාම 20ක් දෙද්දේට. අරගෙන 20 ආකාර සක්කාදිට්ඨිය. සක්කාදිට්ඨිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. මිත්‍යා දෘෂ්ටි බුද්ධ. පැහැදිලි වුණා වහන්සේගේ දේශනා කරුණු මට හුඟක් ගැටලු තිබුණා. දැන් මෙතන තමන්ග තමානු තමන්ටවත් අහිමි වෙනවා. එහෙමයි. බාහිර පොත විතරක් නෙමෙයි, දරුවෝ විතරක් නෙමෙයි, ගෙවල් දොරවල් විතරක් නෙමෙයි, තමන්ගේ රූපෙත් අහිමි වෙනවා. මයි ස්වාමීන් වහන්සේ. දෙයක් කියලා දෙයක් නැති තැනයි ධර්මය කියන්නේ. අන්න ඉදප්පච්චතාව. ඉදප්පච්චතාවය කියන්නේ ඉමස්මින් සති ඉදප්පච්චතාවය කියලා කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති එයයි පටිච්ච සමුප්පාදේ හේතුඵල ධාම ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දැකීමයි ඉදප්පච්චතාවය එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත නැත කියලා අන්ත දෙකක් නැහැ එහෙමයි ඇත කිව්වොත් පොත තියනවා කිව්වොත් එතනම පොත නැතිත් වෙන්නේ. එහෙමයි. එතනයි දුකක් තියෙන්නේ. දුක. එහෙමයි. බාහිර දෙයක් තියෙන්න ඕනි නැති වෙන්නක්. හැබැයි බාහිර පොත කියන තැන පොත තියනවා කියලා 아무තෙන් කියන දෙයක් නැහැ. පොතම තියනවා කියන එකම තමයි පොත කියන්නේ. එහෙමයි. සංඛාරය තුලම ආත්මය තියෙනවා කියන එකයි ඒකේ තේරුම. ඒ කියන්නේ බාහිර පොත තියෙන තැන නිමිත්තක් තියෙනවා. හැබැයි එතන සත්‍ය දකින්න තැන නිමිත්ත නැති වෙනවා, අනිමිත්ත වෙනවා. එහෙමයි. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේත විමුක්තියක් කරා යනවා. එහෙමයි. චිත්ත විමුක්තියක්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාර එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභා සුභා එත්ත නාමංච රූපංච එත්තේ සං උපරොජ්ජිත විඤ්ඤාතේන නිරෝධේන එත්තේ සං උපරොජ්ජ නාම රූප දෙක ගැට ගැහෙන්නේ නැති තැන විඥානේ නැමැති සිතත් එතනම අනිදස්සන වෙනවා මෙතන ඉතින් මෙදෙනවා කිව්වේ ඒකයි සිතින් මිදෙන මඟ කිව්වේ දුකෙන් මිදෙන මඟ කිව්වෙත් ඒකයි. ඒ සිතේ සත්‍ය දකින්න තමයි යථාභූත ඥානය කියන්නේ. හැබැයි මේකට සිහිය තියෙන්න ඕනි. එන අරමුණු හොඳින් දකින්න ඕනි. එහෙමයි. වැටහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හුඟක් හොඳට වැටහුණා. වහන්සේට මා මම මෙතන සිතුවිලි තියෙන තැන නම් දුක තියෙන්නේ. ඒ සිතුවිලි තමයි සබ්බ පාපස්සා කරණම් කියන්නේ. එහෙමයි. සියලු සිතුවිලි කාම භූමිය අපි සිත් 89ක් අර අර ওই පොත්වල ඉගෙන ගන්නවා සිත් 89ක් කාම භූමියේ උපදින්නේ ලෝභ දේශ මොහ සිත්. අපි දකිනවා විතරාගී විත දේශ විත මොහ සිත් මේ කාම භූමිය උපදින්නේ නැහැ. එහෙමනම් මේ උපදින හැම සිතක්ම අකුසල් සිතක්. සබ්බ පාපස්සා කරණ කුසලස උපසම්පදා කියන්නේ මේ සත්‍ය දකින්න එක යථාභූත ඥානෙ. සත්‍ය දකින්න එකයි කුසලස උපසම්පදා. ඒකයි උපාදානස්කන්ධයේ උදේවය දකින්න සීලේ. ඒකයි ආර්යකාන්ත සීලේ. ඒකයි ආර්යවරු රකින්න සීලේ. මේ සිතේ සත්‍ය දකින්න එකයි. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. එහෙමයි. අන්න එතනයි සචිත්ත පරියෝදපණන් සිත දමණය වෙන්නේ. ඒයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඉතින් ඒ තම් බුද්ධානුශාසනං කියන්නේ. එහෙමයි සාමිනහන්සේ. ගත් ගැටල් निराකරණය වුණා කොහොමද එතකොට මේ සිතුවිලි නිසායි අපි දුකෙන් ඉන්නේ අපි අසරණ වෙලා තියෙන්නේ එහෙනම් ඒ අසන්න කමෙන් මිදෙන්න නම් සිතුවිලි වලින් මිදුණු ඒ ආර්ය භූමියට එන්න ඕනේ. අන්න එතන බුද්ධ. බුද්ධ කියන්නේ ආත්මයක් නෑ. එහෙමයි. සත්පුජ්‍යල ආත්ම කතාවක් නෑ. මෙතන ස්වභාවයේ සංසිද්ධියක් බව දකිනවා. එහෙමයි අනාත්ම ධර්මතාවයට එනවා. එහෙමයි. මේ සබහා දහම වගේ ආර්යයන් වහන්සේලා කියලා කෙනෙක් නෑ. සබහාදාමයි ආර්යයන් කියන්නේ. පොතමයි තමන් කියලා දකිනවා. ඔබතුමියමයි තමන් කියලා දකිනවා. තමන් කියලා කෙනෙක් නැහැ. තමන්ගේ බාහිර සියල්ලම තමන් බව දකිනවා. මේ හුලඟමයි තමන්, මේ වැස්සමයි තමන්, මේ ගතමයි තමන්, මේ මහ පොළොවමයි තමන්. සබහාදාමයි තමන් කියන්නේ. තමන් කියලා කෙනෙක් නැහැ. ආර්යයන් කියන්නේ සබහාදාමටයි. සාත් සාත් ස්වාමීන් වහන්සේ සබහාදාමට දිය වී යනවා ආත්මීය ආත්මීය සංඥාව සබහා දහමට දිය වී යනවා. ඒ සංඥා නිරෝධය කියන්නේ ඒකමයි. එහෙමයි ස්වාමී. සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තියට එනවා. එහෙමයි. අන්න අන්න එතනයි අර අපි දුකෙන් මිදෙන්නේ අර ආත්මයක් කිසිත් නැති තැන බුද්ධ ස්වභාවය කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ එයයි බුද්ධ. හැම සිතකම සිතවිලිවල මිදෙන තැන මේ බුද්ධ බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ. ඒකයි උපක ආජීවක අර අවසානයේදී එනකොට අහන්නේ බුද්ධත්වයේ ලැබලා එහෙමයි. ස්වාමීනි ඔබ කවුරුන්ද? ඔබ මිනිස්සෙක්ද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. ඔබ බ්‍රහ්මණයෙක්ද? නෑ මම බ්‍රහ්මණයෙකුත් නෙමෙයි. එහෙමයි. අර අහනවා ගන්ධබ්බේද ඔය විදිහට අර ජටිලයෝනි ගැට බ්‍රාහ්මණය කියපු නම් තේරම අහනවා. ඊට පස්සේ බුදුන් වහන්සේගෙන් අහනවා එසේනම් ස්වාමීනි ඔබ කවරෙද්ද? ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ උත්තර දෙන්නේ. මම බුද්ධ වෙමි. ඔය බුද්ධ ස්වභාවය තමයි බුදුන් වහන්සේ ලෝකෙට මුලින්ම එලි කරේ. ඒ නිසාමයි සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ කියලා අපි කියන්නේ. ඒ නිසාමයි මේ බුද්ධ ස්වභාවය අපි රජෙක් විදියට දකින්නේ බුදු රජාණන් වහන්සේ කියලා. හැබැයි ඒ ඒ ඒ ස්වභාවයේ බුද්ධ ස්වභාවයටයි අපි හැමෝම අවදිවන්නේ. මේ සිතුවිලි නැති තැන. ඒ නිසා අපි බුද්ධ පුත්‍රයින් වෙනවා ශ්‍රාවක බුද්ධ. එහෙමයි සාදු සාදු. හඳුනා ගන්න ඒ ශාසනය එතනයි තියෙන සිතකයි ශාසනය සකස් වෙන්නේ. ශාසනයේ බාහිරින් සකස් වෙන දෙයක් නෙමෙයි. එහෙමයි. ඒක නිසා තමයි බුදුන් වහන්සේ මෙතන අපි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ අපිට වෙන සරණක් නැහැ. සිතුවිලි නිසා නම් අසරණ සිතුවිලි මිදෙන තැන බුද්ධ ස්වභාවයයි සරණේ තියෙන්නේ. මේ ලෝක ධර්මතාවයක් මේ බුද්ධ කියන්නේ. කෙනෙක් කුජලයක් නෙමෙයි. අන්නේ ධර්මතාවය තමයි ඒ දකින ධර්මතාවය තමයි ඉදප්පච්චතාවේ ඇති වෙන නැති වෙන ධර්මතාවය තුල දෙයක් නැහැ. පොත මේසේ ඇඳ පුටු මේ එක එක දෙයක්වත් අපිට හම්බ වෙන්නේ එහෙමයි ස්වාමීනි. ඒකයි ඒ දෙයක් නැති බව දකින එකයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් කියන්නේ ධර්මතාවය දැක්කොත් විතරයි බුදුන් දකින්නේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කළේත් එමය මේ සිතට එන අරමුණ දැකීම තුලයි එතකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ එහෙනම් අරමුණෙන් අරමුණ දැක දැක මිදි මිදි යන ගමනයි සංඝ නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් කියලා ඒකයි අපි තෙරුවන් සරණ යන්නේ අපිට වෙන සරණක් නැහැ. මේ බෞද්ධයෙකුට විතරයි, සැබෑම ආර්ය බෞද්ධයෙකුට විතරයි තෙරුවන් සරණ යයි කියවන්නේ. සැබෑම ඒ සෝතාපන්න මාර්ගයට ප්‍රවේශ වුණු අයෙකුට පමණයි තෙරුවන් සරණ යා හැකිවන්නේ. හැබැයි මේ දේශනේ අසන ඇසීම තුලම අපි දකිනවා මේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩය තුලම ඒ සෝතාපන්න මාර්ගයට මේ අයපත් වෙනවා. මේ අය මේ අය දැනගන්නවා මේ ලෝකේ බොරුවක් කියලා විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායානුපස්සී විහෙරති කියලා ලෝකයෙන් මිදෙනවා. නැවත ලෝකයක් නැති බව දකින කෙනෙක් නැවත උපදින්නේ නැහැ. නහි ජාතු ගබ්බසෙයම් පුනරේසිතී. දික්ඛිච අනුභගම්ම සීලවා මේ සම්මා දිට්ඨියට පැමිණි කෙනා දස්සනේන සම්පන්නෝ දර්ශනයටපත් වෙන කෙනා කාමේ සුවිනේය ගේදා නහි ජාතු ගබ්බසෙයම් පුනරේසිතී. ඒක ගාතාවක්වත් කවියක්වත් නෙමෙයි. මේට වෙන දේ කියන්නේ. එහෙමයි. Tamanටම වෙන දේ Taman වැඳ වැඳ යන කෙනෙක් වෙනවද පෙරහැරේ වැඳ වැඳ යන කෙනෙක් වෙනවද නැත්නම් මේ ධර්මය අවබෝධ කරගෙන වන්දනාවට සුදුස්සෙක් වෙනවද? ධර්මය අවබෝධ කරගන්න වන්දනාවට සුදුස්සෙක්. සුදුස්සෙක් වෙනවා. එහෙමයි. එයයි බුදුන් වහන්සේගේ මඟ පෙන්වන්නේ. එහෙමයි. නැතුව වැඳ වැඳ යන කෙනෙක් හදන්න බුදුන් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. බුදුන් වහන්සේ සසර දුකින් මුදවන්න නම් බැලුවේ මේ සත්‍ය හැමෝටම අවබෝධ කරලා දෙන්නයි වෙරදරුවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ඔබ වහන්සේලාගේ ඉතින් පිහිට කල්යාණ මිත්‍ර අවවාදයේ හුඟක් වටිනවා. බුදුන් වහන්සේ මේක මනාකොට පැහැදිලි කරනවා මේ අවබෝධය ඇති කෙනෙක්ට බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල පෙන්නනවා බ්‍රහ්ම නිමාන්තනක සූත්‍රය වලත් පෙන්නනවා මේක ගොඩක් තැන්වල අපිට දකින්න ලැබෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ තදායතන එතනේ පටවින ආපෝන තේජොන වායොන ආකාසංගත න විඥානංගතන ආකින්ඥායතන නේසන්නා නාසන්නා නායන් ලෝකෝ මෙලවක් නැහැ න පරලෝකෝ පරලොවක් නැහැ න උබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ න ගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් න අපටිත්තන් න අපවත්තන් න අනාරම්ම ඉපදීමක් නැහැ මරණයක් නැහැ පැවැත්මක් නැහැ කිසිම දෙයක් නැති බව මේ අවබෝධයටපත් වෙන කෙනා සබාදාම් බවටපත් වෙනවා එහෙමයි සාදු සාදු ස්වාමීන් වහන්සේ මේ සියල්ලම සිතුවිලි වල සංඛාර වලයි තියෙන්නේ මේ ගහට ආත්මයක් පණවන්නේ නැත්තේ ඇයි මේ ගහ උස්ම ගන්න නැද්ද ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැද්ද මේ ගහ පෘථිවිසාරේ උරා ගන්න නැද්ද කේසනාලිකා ඔස්සේ අරන් යන්නේ නැද්ද අපි උස්ම ගන්න හිතලද අපි කෑම දිරවන්න හිතලද අපි ඇඟේ ලේ ගමන් කරන්න හිතලද මේ ගහයි අපේ අතර වෙනස මොකද්ද මේ ගහේ අතු සැලෙන්නේ නැද්ද අපේ අතපය සැලෙන්නේ නැද්ද ඔබ ඇවිදිනකොට දනිත උස්සන්නේ හිතලද ඔබ ඇවිදිනකොට කලව ප්‍රදේශ කැරකෙන්නේ මේ විලුඹ කැරකෙන්නේ හිතලද නෑ ඔබ හිතන්නේ ඔබ කියන ඇවිදිනවා ඇවිදිනවා කියන්නේ සිතුවිල්ලක් විතරයි එහෙමයි ඔබේ ක්‍රියාවලියට ඔබ නම් දාලා විතරයි අර පුංචි දරුවා දැඟලුවේ මුකුත් දැනගෙන නෙමෙයි. නමුත් පුංචි දරුවාට කර්ම විපාකයක් නැත්තේ පුංචි දරුවාට එහෙම අදහසක් නැහැ. අර ශක්තිය උපදින්නේ නැහැ විඥාන ශක්තිය උපදින්නේ නැහැ. අර සංඥා සකස් කරන්න බෑ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන නැහැ. පුංචි දරුවා ප්‍රභාස්තරං සිත්තං කියන තැන. ඒ අවිද්‍යාව නොදන්න කම නිසායි මේ ගැට ගැසීම තුල අපි රැවටිලා ඉන්නවා. මේ ශබ්ද වර්ණ ගන්ධ රස ඔක්කොම එකතු කරගෙන ඒව සේරම එකතු වෙලා හැදුණු ස්පාක් එකක් මේ අද ඇවිදිනවා. එහෙමයි ස්වාමී. අපි මේ ස්පාක් එක අද විඳිනවා. ඒ විඳවීම පිනවීම පවතින්නේ නැහැ. එතන එතන හටගෙන නිරුද්ධ වෙන අවුත්වා සම්බූතං උත්තානම් භවිත. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. මේ චිත්ත නියම. මේක අපිට දැනුමක් විදිහට ගත්තත් අපි මේක මනාකොට මේක ප්‍රතිපදාව තුළ දැක්කොත් විතරයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒකයි ප්‍රතිපදාවක් බුදුන් වහන්සේ පනවලා තියෙන්නේ. ඒ සත්‍ය ඥානේ මේ ඥානය කියලා කියන්නේ සිතුවිලි නෙමෙයි. මේක දැනෙනවා ඔබතුමීට සත්‍ය බව. ඒ දැනෙන එකයි ඥානය, ඒකයි සත්‍ය ඥානය කියන්නේ. ඒකයි සුතමේ සුතමේ කියන එක වෙනයි. ඥානය කියන එක වෙනයි. ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. දැන් ලුණු රහ කියන්නේ සිතුවිල්ලක්ද? සංඥාස ලුණු රහ කියන්නේ සිතුවිල්ලක්ද? නෑ නෑ. අන්නේ දැනෙන දැනීම කාටවත් කියන්න බෑ. එයි පස්සේ කෝපන ඇවිල්ලා කාලා බලන්න කියලා ඕනම් කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අන්න ඒ වගේ තමයි මේ සියලුම දැනීම් ඥානෙටයි ඥායස් අධිගමයි මේ ඥානෙන් තමයි ඔබට මේ දේ ඇත්තටම ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්නේ. ඒ ඔබගේම ඥානෙටයි සාන්දිටික ධර්මයක් කාටවත් දැනෙන්නේ ඔබ තුමියටම දැනෙනවා මේ සේරම මායාවක් බොරුවක් කියලා ඔබ තුමියටම දැනෙනවා නම් ඒ දැනෙන දැනීමයි ඥායස් අධිගමයි කියන්නේ. ඒ ඥානෙ දැනෙන දැනීම දැන් ඔබ තුමිය එතන ඉඳන් අවදි වෙන්න ඕනේ. ඒ අවදි වෙනවා මේ හැනේන සිතේ සත්‍ය දැකලා අවදි වෙන්න ඕනේ. අන්න ජීනේ නැගිටින්නේ ඔන්න ඔහොමයි. එහෙමයි. සැබෑ ලෝකේ දකින හීනෙන් අවදි වෙන්නේ එහෙමයි. අන්න ලෞතුරු සුවයටපත් වෙනවා. ලෞකික සුවේ මේ මේ අසකන දිවනාසයේ පිනවීමෙන් කිසිදු පළක් නැහැ. ඒක ටික වෙලාවයි මේ ගන්න ඇඳුම ටික වෙලාවයි සල්ලි තියෙනකන් විතරයි සපද වෙන්නේ. සල්ලි නැති වෙනකොට දුක වෙනවා. ඇඳුම පරණකොට දුක වෙනවා. තව ඇඳුමක් හොයනවා. මේ වගේ නිකන් මේ ලෞකික තපේ කිසි පළක් නැහැ. එහෙමයි ස්වාමී. හැබැයි මේ ලෞතුරු සුවේ එහෙම එකක් නෙමෙයි සදාතනිකයි. එහෙමයි. කිසිදා දුකකට වැටෙන්නේ නැහැ. එහෙමයි. ඒතනයි පරිඋත්ථාන වෙනවා කියන්නේ අපි මලුන්ගේ ලෝකේ ඉන්නවා කියන අතීත සංඥාවල ඉන්නේ. මලුන්ගේ නැගිටිනවා කියන්නේ පරිඋත්ථාන වෙනවා කියන අතීත සංඥාවල මේ අපි අපි අපි අතීතේ දෙයක් හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන දෙයක් හිතුවත් මේ මොහොතේ හැබැයි වර්තමානයේ මේ පොත දකින කියන එකත් පොත කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ ඒකත් අතීත සංඥාවක්. අපි අතීතේ ජීවත් වෙන්නේ. ඒකයි පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි කියන්නේ. එහෙනම් අපි ආ පුරාණේ කණ අය, පුරාණේ ඉන්න අය, අතීතය තුළ ඉන්න අය. අතීත සංඥාව වර්තමානයක්වත් අපිට හම්බ වෙලා නැහැ. නෑ නමුත් මේකේ තියෙන මොහොත විතරයි ඔබතුමිය මේ මොහොතේ කෝල් එක දීලා කතා කරත් හෙට කෝල් එක දුන්නත් ඒ කෝල් එක ගන්න මොහොතේ තියෙන මොහොත විතරයි මේ මොහොත පමණයි එහෙමයි සාරා අපේ අවුරුද්ද ඔබතුමිය කෝල් කරත් ඒ කෝල් කරන මොහොතේ තියෙන මොහොත විතරයි මේ මොහොත පමණයි මේක අකාලික ධර්මයක් තුන් කාලෙටම අයිති නෑ මේ මොහොත තමයි මේ අවදිය. අපි කියන්නේ සිතුවිලි වලින් මිදෙන අවදිය. එහෙමයි. මේ මොහොත තුල කාලයක් නැහැ. එතන නාමයක් නැහැ, රූපයක් නැහැ. එහෙමයි. ඒ අවධිය තුල කිසිවක්ම හමුවන්නේ ඒ අවධියයි ලෝතුරු සුවේට අපි කියන්නේ ඒ ඒ සාන්ත සුවයක් ඔබතුමීට දැනේ. මෙතන මරණයක් නෑ. මරණය කියන්නේ සිතුවිල්ල. එහෙමයි. එක දිගට පවතින සිතක් නෑ. අපි අවුරුදු 5 බෝනික්ක ගැන හිතුවා අවුරුදු 10 5 ශ්‍රීසත්ත්ව ගැන හිතුවා අවුරුදු 15 දී ඕලෙවල් ඒලෙවල් ගැන හිතුවා අවුරුදු 20 දී ගෑල් ළමයි පිරිමි ළමයි ගැන හිතුවා අවුරුදු 30 දී ගෙවල් දොරවල් දරුවෝ ගැන හිතුවා අවුරුදු 40 50 වෙනකොට මුණුබරෝ ගැන හිතුවා ඊට පස්සේ 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා එතන එතන සිත ඇති වෙනව නැති වෙනව එහෙනම් එක්කතනම් තාම තියෙන්නේ තාමත් බෝනික්කට අපි ඉන්න ඕනේ හිත හිත. එහෙම හිතක් නැහැ. මෙතන මේ සිත පමණයි ඇති වෙනව නැති වෙනව. අන්න ශන සම්පත්තිය දකිනවා. අන්න පුබ්බේ නිවාසානුස්සතිය කියන්නේ අර සිත් પરම්පරාව දකිනවා. අන්න චතුප්පහත ඥානෙ මේ මොහොතේම ඇති වෙනව නැති වෙන ස්වභාවය දකිනවා. ශන සම්පත්තිය. අන්නේ දෙක දැක්කොත් විතරයි මේ ආසවක්ඛ්‍යා ඥානය කියලා කියන්නේ Tamanටම දැනෙනවා මේ සත්‍යයට අවදි වෙනකොට ආශ්‍රව Tamanගේම අර ලෝකෙට තියෙන ඇලෙනම ටික ටික දිය වීගෙන යනවා. අන්න ඇලීම දිය වීමයි රහ නැතිවීමයි අරහත්ත්වේ කරා යන ගමන. සාදු සාදු සාදු අන්නේ අරහත්වේ කරා යන ගමනයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියලා පැහැදිලි කරනවා එහෙමයි ඒ රාගේ නැතිවීමයි විරාගයට යනවා කියන්නේ කාම රාගේ නැති වෙනවා කාම වස්තුන් කෙරෙහි ඇල්ම නැති වෙනවා මේ සත්‍ය දකිනකොට මරණයක් නැහැ මර බියක් නැහැ ඇයි මේ ෂණේ විතරයි මේ ෂණේම ෂණේක මරණය දකින්න එක්සනික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමුනවා කිව්වේ ඒකයි සාදු සාදු එහෙමයි සාදු දැන් සම්මුති මරණයට කවුද බය වෙන්නේ මේ ක්ෂණය දකිනවා නම් මේ ක්ෂණයට සිහිය පවත්වනවා එයාට මරණයක් නැහැ. නෑ ස්වාමීන් වහන්සේ. ජන සම්පත්තිය හිමි කෙනාට මර බියක් නැහැ. සියලු දුකෙන් මිදෙනවා. එයයි ජන සම්පත්තිය කියන්නේ. මේක සතෙකුට වැටහෙවිද? මේ ධර්මයේ සතෙකුට අවබෝධ කරන්න හැකිද? නෑ ස්වාමීන් වහන්සේ. මේ ධර්මයේ සත්තුන්ට ඔබතුමිය දැන් මේ අවබෝධය නැතුව ඔබතුමිය අවසන් හුස්ම හෙළුවොත් සතෙක්ගේ කලලක මව් කුසක පිළිසිඳ ගත්තොත් මොකද වෙන්නේ? කොයිතරම් ගෝර සසරක වැටෙනවද ඔබතුමිය දන්නවද මේ උපදින සෑම සංඥාවක්ම මනුෂ්‍ය භාවයක් කියලා හිතන්න එපා. ඒක හරි දුර්ලභයි. බුදුන් වහන්සේ දුර්ලභං ශන සම්පatti දුර්ලභං මනුස්සත්තානං දුර්ලභං මේ බුදුන් වහන්සේ දේශනා කරන සද්ධම්මං ශ්‍රවණං. එහෙමයි. මේක දුර්ලභ කාරණාවක්. ඔබතුමිය මහා භාග්‍යවන්තයි. ඔබතුමියට මේ කෝටි 800ක් වෙන ලෝක ජනගහණයෙන් බොහොම සුළු පිරිසකට මිදෙන්න හැකියාවක් තියෙනවා. සාදු සාදු සාදු මේකේ විශාල කතාවක් තියෙනවා. ඒක නම් මේ මොහොතේ කරන්න සුදුසු නෑ. මේ මේ මේ පෘථුවියම මේ විශාල කතාවක් තියෙනවා අපිට කරන්න පුළුවන්. මේකට ලොකු මේ මේ මේ මේ කතාව මීට වැඩිය හොඳට ගලපන්න පුළුවන් කමක් තියෙනවා. මේ පෘථුවියම අලු වෙලා විශ්වයටම එකතු වෙනවා නම් සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අභ්‍යවකාශයෙන් විතරයි නේද ඉතුරු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එහෙනම් මේ අපි හිතනේ කොහෙත් තියෙන්නේ? කිසිම දෙයක් නැහැ. එහෙමයි ස්වාමී. අපේ ශරීරෙත් අපි දැන් හිත නැති නිසානේ වලන් ඒකාන්තයෙන්ම පුච්චලා දාලා අලු වගේ නැති වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකම නේද මේ අන්තිම මුළු පෘථිවියම මේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට හිතනේ කොහෙද <laughs> මේක සංඛාරයක්. මේක අර ෂෝට් එකක් අර ශක්තියක් අර අර විදුලිය වගේ. ඒ මොහොතේ සකස් වෙන එකක්. එහෙමයි නැති වෙනවා නේද ස්වාමීනි. නමුත් අපිට අවබෝධය නැති වුණොත් මේවා සේරම එකතු වෙලා ඝන සංඥා විදියට අපි අර ඉරිෂා වෛරය ද්වේෂය ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ ඒ කෙලෙසේ උඩ නැවත සකස් වෙන තැන් අතිශය භයානකයි. එහෙමයි ස්වාමීනි. ඒ ශක්ති ස්වභාවය අනුවයි සකස් වෙන්නේ. ඒකයි ඒ සංස ඒ උග්‍රහ ඒක අපි කියනවානේ දැන් අවසාන දැන් චුතිසිතට කියනවානේ මේ ගති නිමිත්ත කම්ම නිමිත්ත ඒ කියන්නේ අර අර අර පුරුදු කරන ඒවා ඔක්කොම එකතු වෙවි එන බව පේනවා. පේනවා එහෙමයි ස්වාමීනි. ඉතින් මේක අවබෝධය තුළින්ම මෙතනින්ම අර සාසවියයි පුංචි දරුවා ගම් එක තියෙනවා සසර හේතු තියෙනවා ඒක නිසායි මේක ඇලෙන්නේ ඒක නිසායි පටිච්චසමුප්පාදේ සිද්ධ වෙන්නේ ඒක නිසා හැබැයි ආශ්‍රව කෙලෙස වෙනවා සාසවිය පුංචි දරුවා ආශ්‍රව වලට ලක් වෙනවා ලෞකිකයට එකතු වෙනවා අවිද්‍යාවට එකතු වෙනවා සංකාරයට නමුත් ඒ ආශ්‍රව කෙලෙස් නැවතත් ඡය කරලා අනාශ්‍රව බවට පත් කරොත් නැවතත් සකස් වෙන්නේ තුනේ Oh මේ සෑම uh, සිය තත්ත්වය සසර uh, uh. දුකෙන් මිදෙන්නේ මේ නිවනින්මයි කිව්වේ ඒකයි. මේක oh ලොකු කතාවක් පැහැදිලි කරන්න පුළුවන්. ඔය ඉපදෙන හැටි, චුතිසිත හැදෙන හැටි, නැවත සකස් වෙන හැටි මේ මේ හැම දෙයක්ම ඔය කියන දිව්‍ය ලෝක නිර්කතා හැම එකම සංකාර වෙන හැටි අපිට පෙන්වන්න පුළුවන්. ඒක සංකාර oh සංඥාවක් තුලයි තියෙන්නේ. ඔබතුමිය දැන් හීනෙක ඉන්නවා. නේද? හීනයක් දකින්නවා කියලා හිතන්න රැට. හීන දකිනකොට අපි හීන ඇතුලේ ඇත්ත වගේනේ. එහෙමයි ස්වාමීනි. දැන් ඔබතුමිය හිතන දැන් හීන ඇතුලේ ඉන්නකම ඉන්නකොටම ඔබතුමියගේ හුස්ම යනවා. එහෙමයි. එතකොට කය දරදඬු වෙනවා. ඔබතුමිය හීන ඇතුලේමයි. නමුත් ශරීරේ වල්ලා දානවා. වල්ලා දානවා. එහෙමයි. දැන් ඔබතුමිය කොහෙද ඉන්නේ? හිතා ගන්නත් අමාරුයි. නෑ, ඖපපාතික උප්පත්තිය කීන තුල හිර වෙලා ඉන්න මේ දිව්‍ය ලෝකේ ගැන කියන්නේ. ආහා. ඖපපාතික උප්පත්තියද වයසට යන්නේ නෑ, දරුවෝ නෑ, ලෙඩ වෙන්නේ නෑ, කන්නේ නෑ, මුකුත් නෑ. අර සංඥාව හිර වෙලා ඉන්නේ. කල්ප කෝටි ගණන්. එහෙමයි. ඇති මේ සංඥා කොහෙද තියෙන්නේ? මේ ශක්තිය කොහෙද තියෙන්නේ? ඒක තමයි එහෙමයි සාමි. මේ ශක්තිය මේ මේ අවිද්‍යාගාරක අන්වීක්ෂකටවත් ගන්න බෑ. බෑ. බුදුන් වහන්සේ ඒ තරම් සියුම් ඥානකෙන් මේක පැහැදිලි කරනවා. එහෙමයි සාමි. මේ මතක කරගන්න ඔබතුමේ හීන දකින්නකොට හීනේ කොහෙද තියෙන්නේ? ඒකත් තියෙන්නේ මෙන්න මේ වගේ ශක්ති ස්වභාවය තුළ මේක ලොකු කතාවක්. එහෙමයි. මේක විශාල කතාවක්. මුළු විශ්වයේම කතාව එකට එකතු කරලා කියන්න ඕන එකක්. ඔය පොඩි පැහැදිලි කියනමක් කරේ ඔය දිව්‍ය ලෝක වලට ගොඩාක් අය ඉර වෙලා ඉන්නේ. හිස්තෙක් ලෝක ධාතුවම සිත තුළින් දකින්න පුළුවන්. එහෙමයි ස්වාමී. බුදුන් වහන්සේ ගාශීෂේ බෝධි මූලේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ තුන් ලෝකෙම ජයගත්තේ සිත තුළින් දැකලායි. හ්ම්. පාවෙන කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයි. එහෙමයි. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙනවා ත්‍රිලෝක නාට කියලා සීළු ලෝක ජයගත්තේ සිත ඇතුලේ ලෝකම වෙන්නේ. අපේ බල්ලා ඉන්නවා ගෙදර අපේ ගාවම. පූසා ඉන්නවා අපේ ගාව. අපි කියනවා එයා ඉන්නේ තිරියන් ලෝකේ කියලා. අපි කියනවා අපි ඉන්නේ මනුස්ස ලෝකේ කියලා. හැබැයි බල්ලා දන්නවද බල්ලා ඉන්නේ මනුස්ස ලෝකේද තිරියන් ලෝකේද කියලා? දන්නේ නැන්නේ. අපිනේ කියන්නේ. එහෙමයි. එතකොට අපේ හිත ඇතුලේ තියෙන්නේ මේ මේක තිරියන් ලෝකේ මේක මනුස්ස ලෝකේ අරක අපාය මේක නිවේ මේක දිවිල ඔක්කොම සංකාර සිත තුලයි තියෙන්නේ. ඔක්කොම සිත. ඔක්කොම සංකාර අපි දාගත්ත නම් ටිකක්. පනවගත්ත රූප ටිකක්. එහෙමයි. හැබැයි සංඥාවක ගැට ගහන්න පුළුවන්. ඒක තමයි මෝහණය කරනවා කියන්නේ. ඒක තමයි අද ගොඩක් ආගම් වල කරන්නේ මෝහණය කරලා ගැට ගහනවා. සංඥාව තමයි අපි මේ ඇසුරු කරන්නේ. මේක ලොකු කතාවක්. ඒකයි සංඥා වේදිතී නිරෝධ සමාපත්තිය කියලා පෙන්නන්නේ. නිවන කියන්නේ සංඥා නිරෝධයක්. හැබැයි මේ සංඥාව තමයි අපි අසුරු කරන්නේ. අපි පොත කියන්නේ සංඥාවක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගඳ සංඥා, පහස සංඥා, පොට්ටබ්බ සංඥා. සංඥා මේ සංඥා හුලක්, සංඥා ගණ්ඩෝ, සංඥා රෝගෝ. බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සංඥා නිරෝධ සමාපත්තිය කියන්නේත් ඒකයි. මේ සංඥාවේ කතාව තියෙන්නේ. එහෙමයි. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක හරි ගැඹුරුයි. ඒ අභිඥා දේශනා. ඥායත් අධිගමයි අධිගමයි ලබන්න පුළුවන් අභිඥා මේ මේ විශාල කතාවක් තියෙනවා. සප්පනම් විසුද්ධිය දුක්ඛ දෝමනස්සන අත්තගමයි ශෝක පරිද්දවන සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කිව්වේ ඒකයි. එහෙමයි. හැපොම නිවන් දකින්නේ මෙන්න මේ සිතුවිලි වලින් මිදිලා අර ඥානයේ නැමැති ඒ එයින් තමයි අභිඥාන ලබන්නේ. එයින් තමයි නිවන් මඟ එළි වෙන්නේ. සාදු ඉතින් මේ අවදිය කියන එක ඊටාම වැදගත් මොහොතට අවදිය කියන තැනයි ඒ ඥානයේ අවදිවන්නේ. හොඳයි සාදු. ඒක උදේව ඥාන, වාය ඥාන, වයතුපත්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන, ආදීනවනුපස්සනා ඥාන, සංකාර උපේක්ෂා ඥාන. සංකාර උපේක්ෂා ඥාන කියන්නේ සියලු සිතුවිලි සංකාර ඒවා උපේක්ෂාවටපත් වෙනවා. සියලු සංස්කාර සිතුවිලි වලින් මිදෙන තැනයි නිවන තියෙන්නේ. සාදු. ඔබතුමීට වැටෙනවා අඩු ඇති ඒ සමහර තැන් කියන ඒවා. නමුත් ඔබතුමීට අවශ්‍ය කරන කාරණා ටික වැටුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම උත්සාහ කරනවා මම නැවතත් ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර අවවාද අහන්න. ඔබතුමී කළ යුතු දෙයක් තියෙනවා දැන්. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය කෘත්‍ය ඥානය ඇති කෙනාටයි කෘතඥානය තියෙන්නේ. බුදුන් වහන්සේ සත්‍ය කෘත්‍ය කෘතක් කියලා පනවන ප්‍රතිපදාවක්. එහෙමයි. ඒ කියන්නේ මේ සත්‍ය කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ. කල්‍යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතිනවා කිව්වේ. මේ ධර්මයේ යමෙක් අවබෝධ කරගත්තේ නැත්නම් කවදාවත් මේ ධර්මයේ තව කෙනෙක්ට එහෙම ලැබෙන්නේ නැහැ. මේක ප්‍රත්‍යක්ෂතාවයට පත් කරගන්න ඕනේ. කල්‍යාණ මිත්‍රයෙක් පමණයි මේ ධර්මයේ තව කෙනෙක්ට දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේ ලෝකේ පළවෙනි කල්‍යාණ මිත්‍රයා වන්නේ බුදුන් වහන්සේ. මේ ලෝකෙට මේ සත්‍යය එලි කිරීම. මෙයයි පරම සත්‍ය, මීටයා සත්‍යයක් නැහැ. යමෙක් මීටයා දෙයක් ප්‍රකාශ කරනවා නම් බුදුන් වහන්සේ කියනවා ඒ කටමැද දෙඩවිල්ල පමණි මානෙනි කියලා. කිසිදාක මේ පරම සත්‍යයට එහා දෙයක් හමුවන්නේ නැහැ. මේ තේනාගේ කෙනාගේ හිත තුළ මැවෙන ලෝකයක් බාහිර නැහැ. ඒකයි මේක චිත්තේන නියති ලෝකෝ කියලා කියන්නේ. නතේ කාමයන් චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුතස්සකා. නේද? එහෙමයි. ඉතින් මේක බණකොට දකින්න ඕනේ බොහොම නුවණින් දකින්න ඕනේ තැනක්. හොඳයි සාමි. බොහොම මේකේ ප්‍රතිපදාව පෙන්වන්න නැහැ හැදුවේ. ඒ කියන්නේ මේ தත්ත්වය දන්න කෙනා කරන්න දෙයක් තියෙනවා. එයාටයි කරන්න දෙයක් තියෙන්නේ. එයා මේ එන අරමුණ දකින්න ඕනි. බාහිර දෙයක් නැති බව. හොඳයි. දැන් සිිතේ තේම දෙයක් නැති බව දකින්න ඕනි. එහෙමයි. හැබැයි ඒක පාර කරන්න බැරි නම් ඉස්සල්ලා බාහිරින් මේ දෙය තැන සෝතාපන්න වෙනසන්ට එන්න ඕනි. හොඳයි සාමි. ඊට පස්සේ අනාගාමී භූමිය තමයි සිිතේ දෙයක් නැති බව දකින්න තැන. සබාදාම් බව දකින්නයි. එහෙමයි. යායුතු මාවත ලිපිනේ දැනගෙන යායුතු නිසා අපිට මේ සේරම පැහැදිලි කරන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. කල්‍යාණ මිත්‍රාගේ යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. නමුත් ඔබතුමිය දැනගන්න ඕනේ ඔබතුමිය ඉන්න තැන අනුව ඒක සකස් කරගන්න ඕනේ. දැන් මේ ඉස්සලා සිහිය තියෙන්න ඕනේ, සිත පේන්න ඕනේ, සමතේ ඕනේ. එහෙමයි. සමත විපස්සනා විගන්ධන් ගමනක් කියන්නේ විපස්සනා කියන්නේ සිතේ සත්‍ය දකින්න එක. එහෙමයි. දැන් සිහියක් ඕනේ, සිහිය තියනවා කියන්නේ සමතේන්තර විපස්සනාවක් නෑ. නෑ එහෙමයි සාරා. මොකද හිත පේනවා කියන්නේ සමතේ තියෙනවා, සිහිය තියෙනවා කියන්නේ. නැත්තම් සමතේ පොඩ්ඩක් ඕනේ. හොඳමයි. සිත අර ඒකාග්‍ර කරන්නත් ඕනේ. මේ නැත්තම් පේනවනම් සමතේ තියෙනවා එහෙනම් සිත දකින්න විදර්ශනාවට එන්න. විදර්ශනාව කියන්නේ සිත දකින්න එකමයි. එහෙමයි. ඒක පරයන්කෙත් කරන්න පුළුවන් සතර ඉරියව්වෙම තියෙන්න ඕනේ හැබැයි. සමත සාමනාස සමතේ නම් මේ පරයන්කේම ගොඩක් අය ගාව ඒකට මොකද සමාජගත වෙලා තියෙන සමතේ නිසා ඒක නිසා අපි විපස්සනා භාවනාව පැත්තට හැරෙන්න ඕනේ. හොඳමයි සාරා. සිත දකින්න සිතට එන අරමුණු සත්‍ය දැකලා බාහිර එහෙම නැති බව දැකලා ඒක ටික ටික අර මාර්ගය හඳුනාගෙන තමන්ගේ ඒ තමන්ගේ අභ්‍යන්තරයට දැනෙන දැනීමත් එක්ක යන්නේ අර ඥානය හරහා යන. හොඳමයි සාරා. සිහිය අවදි කරගන්න ඥානය ඥායස් අධිගම කියන ගමන යන. මොකද හිතන එක තමයි මානසිකාරයේ හිත දකින්න එකක් තියෙන්නේ. සවිතක්ක සවිචාරයි. නමුත් මේ අවදි වෙනවා අර ඒකයි කෘත්‍ය ඥාන කෘතඥානය කියලා පෙන්නන්නේ. ඥානය කියන්නේ දැනෙන එකක්. එහෙමයි. විපස්සානේ කියන්නේ ඒක තමයි ඵලය කියන්නේ අර ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා දැනෙනවා. එහෙමයි. අපේ ඉතිසල තමන්ට මේ ලෝකයේ මේ සිතුවිලි වලින් මිදෙන සත්‍යයට අවදි වන්න ඕනේ. හොඳයි සාමිනා. ඒක බොහොම පරිස්සමින් යන්න ඕනේ ගමන. එහෙමයි. බොහොම පරිස්සමින් අඩිය තියන්න ආරාධ්‍ය වීරිය ඇති කරගන්න සතර සම්ප්‍රදාන වීරිය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේ තුල තියෙනවා. මේක පිට දකින්න එක තමයි සද්ධා. සිතේ සත්‍ය දකින්න එක සද්ධා කියන්නේ. බාහිර නැති බව. වීර්ය ඥානයකට ගන්න වීර්ය සිතට එන අරමුණු සත්‍ය දකින්න ගන්න වීර්ය එතන සත්‍යීර සතිය කියලා කියන්නේ මේ එන එන සිත දැක දැක මිදෙන එක සතිය සදාවේ සත්තම ප්‍රඥා කියන්නේ සති සමාධිය කියන්නේ මේ අනිමිත්ත සමාධියයි සද්ධා සති සමාධි ප්‍රඥා කියන්නේ අන්න එහෙම උනොත් විතරයි සිතෙන් මිදෙන ප්‍රඥාව එන්නේ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඥා කියව එකයි මහා ප්‍රඥාව අවදිවන්නේ ඒ මගයි ඒ කියන්නේ සිත අනිත්‍ය බව දකින්න එකයි ප්‍රඥාව ඒ මුනොත් තමයි ඥානය අවදිවන්නේ ඥාය සාධිගමයි කියන එකට එන්නේ එහෙමයි ස්වාමීනි. අපි මේක දකින එකයි කෘත්‍ය ඥානය කියන්නේ. කෘතඥානය කියන්නේ මේක අපි දකින එක කරන ක්‍රියාව වුණාට අපි සිතේ සත්‍ය දැකීමයි ස්කන්ධය උදේවැය දැකීම කියන්නේ. අපි ඒක පෙන්වුවාට ඒක කරාට අතුලාන්තයේ අපිට අපි නොකරන දෙයක් සිදු වෙනවා. ඒ තමයි ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා කියන එක තණ්හක්කයෝ නිබ්බානෝ කියන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉබේම සිදු වෙනවා. එහෙමයි. විතර සත්‍ය පේනකොට තමන්ගේම ලෝකෙට ඇලෙන තැනින් දිය වෙලා ගිහිල්ලා ඒ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන ඒ අරහත්සේ කරාම යනවා. සාදු. හොඳයි එහෙනම් ගැඹුරු තැනක් පැහැදිලි කරන්න උනා අපිට. මොකද මේ ඒක වැදගත් වේවි හැමෝටම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් කතා කරන ඔබ වහන්සේට නමස්කාර කරනවා. හොඳයි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. මයි තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නමස්කාර වේවා.